මේවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියපුවා මේ ලෝකේ ඔක්කොම කියන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ලෝකේ ඔක්කොටම කියන්න පුළුවන් ඒවා හැම නෙමෙයි. තව කාටද කියන්න පුළුවන් දෙයක් නම් ඒක මේක ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑනේ. අනිත් අයටත් ඒක කතා කළ හැකියි. ඒක බුදුවරුන්ට ආවේනික ධර්මයක් නෙමෙයි. ඊළඟ අනිත් අය කතා කර හැකියි කියන අපිට එතන පුළුවන් ශ්‍රාවකයන්ට බැයිද කියලා. ශ්‍රාවක කියන නිර්වචනය තියෙන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක කියන එකනේ. නැත්තම් වෙන වෙන කව මොන හරි කතා කරන්න පුළුවන් නම් එයාට ශ්‍රාවකයෙක් කියන්න බෑනේ. ශ්‍රාවකයා කියන්නේ බුදුරන් වහන්සේ කියපු දේ කතා කරන කෙනාට. වෙන කවුරුට කියපුවා කතා කරන කෙනාට නෙමෙයි. එතකොට එහෙනම් මේ ධර්මයේ දැන් මේක ඉගෙන ගන්නදී තේරෙන්නේ නැද්ද පින්වතුනි මේ අලුතෙන් ආශ්චර්ය අද්භූතයි කියන්න ඕනේද? මේ බුදුම ආශ්චර්ය ධර්මයක් නේ. අද්භූත ධර්මයක් නේ. ඉතින් ඇයි මේ ධර්මයට අප්‍රමාණ හිතේ පැහැදීමක් ඇති කරගන්න බැරි? අප්‍රමාණ පැහැදීමක් හිතේ ඇති වෙන්න ඒ අප්‍රමාණ පැහැදීම හිතේ ඇති වෙන තැනදී පැහැදුනා කියනවා නම් මොකක්ද වෙන්නේ? නැමුණා කියන එකයි. පැහැදුනා කියනොන මොකක්ද වෙන්නේ? නැමුණා කියන එකයි. නැමුණා නම් අනිවාර්යෙන්ම හරියට අර ගංගාවන් මුහුදර නැමුණා වගේ නැමුණා නම් සක්කාය නෝද ප්‍රතිපදාවත් එක්ක අනුගත වෙනවාමයි. ඒක නිසා පින්වතුනි හොඳට හිතන්න. අපි මේ ධර්මයක් ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු කෝණිය මොකද්ද කියලා. අපි බුදුරයන් වහන්සේගේ වැදගත්කමක් අපි ප්‍රතිපදාත්මකවම අපේ ජීවිතය තුළින්ම දිය යුතුයි. ඒ විදිහේ වැදගත්කමක් දුන්න තැනදී තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ බුදුවදනක් සුපිරිසිදු වහන්න. අර අනුපිළිවෙල කතාවක් කරන්නේ ඇයි? දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, නෙක්ඛම්මං ආනිසංසං, ඕකාර සංකිලේශ කියන දේ කතා කරන්නේ ඇයි? පිරිසිදු වෙන්න. ඒකේ උදාහරණ දෙනවනේ විනීවරණ වෙලා ඊළඟට මෘදු කර්මන්න වෙලා උපමාව දෙනවා සුදු වස්ත්‍රයක් වගේ කියලා. සුදු වස්ත්‍රයක්. සුදු වස්ත්‍රයක් වුණාම සම්පූර්ණයෙන් පිරිසිදු වෙන්නේ. සම්පූර්ණයෙන් පිරිසිදු වෙච්ච දෙයකටයි බුදුරුන්ගේ ධර්මය පැහැදිලි කරන්නේ. අන්නේ ධර්මයක් තමයි මේ. සම්පූර්ණයෙන් පිරිසිදු වෙන බුදුරුන්ගේ පිරිසිදු වූ සිතකට ගෝචරන බුදුරුන්ගේ ධර්මය. එහෙම නොවුනොත් පිරිසිදු නැති වුනොත් එහෙනම් මොකද වෙන්නේ? අපි අර අපි දන්න තව කෑලි ටිකක් එකතු වෙලායි තමයි මේක අහන්නේ. එතකොට එතකොට මේකේ තියෙන කාරණාව නෙමෙයි යෙදෙන්නේ අපි දන්න ටිකත් එක්ක. අපේ ලෝකයේ ටිකත් එක්ක. මේ ලෝකෙට ආйти ටිකත් එක්ක. ලෝකෝත්තර ස්වභාවයක නෙමෙයි. ඉතින් ඒක නිසා ධර්මයේ ඉගෙන ගන්නකොට හොන්තට හිතන්න, හොන්තට කල්පනා කරන්න. බුදුරන් වහන්සේ කියන උත්තරමයාගේ ශ්‍රේෂ්ඨභාවය. අන්‍ය තීර්ථකය පවා දන්නවා පින්වතුනි. බුදුරන් වහන්සේගේ ධර්මයේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරිෝසాన කල්යාණ. මුල මැද අග සුපිරිසිදුයි. අත්ත සහිතයි. සාත්තං සබ්වැඤ්ඤණං වැඤ්ඤණ සහිතයි. වැඤ්ඤණ සහිත බව බලන්න මේ ව්‍යංජන හරි බව කියන එක අන්නේ තීර්ථකයෝ දන්නවනේ. මජ්ක්‍ධිම නිකාය දෙකේ සූත්‍ර වල බලන්නකෝ. ඒ කාලේ එච්චරට ඒක ප්‍රසිද්ධයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අමුතුයි. මේක මුලැමැදාක පිළිතුරු අර්ථ ව්‍යංජන සහිත එකක්. ඒ වගේම කේවල පරිපූර්ණං පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පිරිසුදු බඹසරමයි කේවල කේවල කියන්නේ කේවල කියන්නේ හුද්දකාලායත්වය කියන එකනේ. අන්න ඒකම පිරෙන එකක්. තව එකක් එක ලඟ වෙන එකක් නෙමෙයි. මොනවද කළා නැත්නම් තනි තනි කියන කාරණාව. නිබ්බාණය කියන එකත් එක්කමයි. මනින්ද දැන් හුදකලා කියන නිර්වචනයක් අපි තව එකක් එක මනිනවා නම් ඒ හුදකලාද නෑ. ඒ කියන්නේ මේ තනි බව නෑ, කේවලී බව නෑ. කේවලී බව කියන කාරණාවට කතාව ඉක්මවීමම කේවලී. කේවල පරිසුද්ධම් බ්‍රහ්ම පරිසුද්ධම් බ්‍රහ්මචර්ය. පිරිසිදු බඹසරක්මයි පැහැදිලි කරලා පෙන්නන්නේ. බඹසර නිවන් මාර්ගය. දැන් මෙන්න මේකක් පෙන්වන ධර්මයක් කියලා අන්නේ තීර්ථකයෝ දන්නවා. එයාලත් මේ කෝණේ ඉඳලා ධර්මය අහන්න යන්නේ. මොකක්ද ඒ කෝණේ? මුල මැද අග පිරිසිදුයි, අර්ථ ව්‍යංජන සහිතයි, පරිසුදු භ්‍රමචර්යාවක් කේවල පරිපූර්ණ බව. මෙතන ඉඳලා බණ අහන්නේ. දැන් අපි ඔතන දැන් අන්නේ තීර්ථක මෙතන ඉඳලා බණ අහන්නේ. මේ කෝණේ ඉඳලා බණ අහන්නේ කිව්වා. ඉතින් මේ කෝණේ අපට ඉස්සලා පැහැදෙන්නට වෙනවනේ බුදුරන් වහන්සේ කියපු කාරණා ඉගෙන ගන්නකොට. මේ ටික දැනගන්න වෙනවනේ. ඔතන ඉඳලායි ධර්ම ඉගෙන ගන්න ඕනේ. නැත්තම් පින්වතුනි මුල කෑල්ලයි අග කෑල්ලයි මැද කෑල්ලයි ගැලපෙන්නේ නැහැ. වෙනස්. කෑලි කෑලි අගේක කලින් ගන්නවා මුලයක මේ පස්සේ ගන්නවා මේ මේ මුලයක අවසානට ගන්නවා මැදයක මුලට ගන්නවා අගේක මැදට ගන්නවා ගැළපෙන්නේ නැහැ. ඊළඟට ව්‍යංජන කෑලි හලනවා. පද ව්‍යංජන පිළිවෙල තියෙන ඒවා හලනවා අයින් කරනවා ගැළපෙන්නේ නැහැ. අර්ථය කියන කාරණාවක් ඉස්මතු වෙන්නට ඕනේ. අර පදයක් උතුම් වෙලා යෙදෙන බවක් නැති වෙන්නට ඕනේ. පදයක් උතුම් වෙනවා නම් අර්ථයක් ඉස්මතු වෙන්නේ පදයක් උතුම් වෙනවා. අර්ථයක් ඉස්මතු වෙනවා නම් පදේ උතුම් වෙන්න බෑනේ. අන්න අර්ථයක් ප්‍රකට වෙන්නට ඕනේ. එහෙනම් හිතන්න යමක් ඉස්මතු වෙන්නට ඕනේ. ඔන්න ඔය විදිහේ ධර්මයක් කියලා අන්නේ තීර්ථකෙ දන්නවනේ. ඔය කෝණෙන් ඉගෙන ගන්නකෝ. කොහොම ඉගෙන ගන්නකොට මේ ධර්මයේ තුල අපේ පැත්තට කිසිම ඉඩක් නැතුව නැමීමක් විතරයි තියෙන්නේ. සුන්දර ප්‍රතිපදාවක් තියෙන්නේ. අපට අයිතිත්වයක් ඉඳිලා නැහැ. සරණක් යමු වෙලා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ ඒ විදිහට ධර්මය ඉගෙන ගන්න. හොඳයි පින්වතුනි. විනාඩි 15ක කාලයක් තියෙනවා ඔබට තියෙන ප්‍රශ්න අහන්න අවස්ථාව.